විනාඩි ස්වල්පයක් ගන්න බලාපොරොත්තු වෙනවා අපි මේ ඊගාවට කරන මේ සක්මන ගැන පොඩි වචනයක් කතා කරන්න. අපි අම්මාකාරයකට පරිසකස් කළ වටල වෙලා පරිබරි ගයිලා සක්මනේ පරියන්කේ ඉඳගෙන පරියන්කේ අත්දැකන අපි තව පොඩ්ඩකින් පරියන් සක්මනට යනවා. බලන්න පරියන්කේ අත්දැකීමයි සක්මනේ අත්දැකීමයි වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඉඳගෙන ඉන්නකොට තියෙන ඉරියව්වයි ඉඳගෙන කොට ඉරියව්වයි කොහොමද අපි වින් කරලා අඳුරගන්නේ ඇවිදිනකොට කොහොමද මන් දන්නේ ඉඳගෙන නෙවෙයි කියලා. ඇවිදිනකොට කොහොමද දන්නේ මං හිටගෙන නෙවෙයි කියලා. ඇවිදිනකොට කොහොමද මන් දන්නේ දාගෙන නෙවෙයි කියලා. ඒතර තමයි පෙළීමේ වාඩි වෙච්චාම පොළවේ වදින්නේ මේ කොටස ඇවිදිනකොට පොළවේ වදින්නේ මොකද්ද කියලා. අන්නේ දෙක වෙනස් කළා කියන ගුණන සක්මන 100%ක්ම දන්නවා. මේක මේ අරක දැක්කේ නැහැ මේක දැක්කේ නැහැ වම දැක්කේ නැහැ මුලැමැදාක දැක්කේ නැහැ කියලා මේ අපිට ප්‍රශ්න මතුවෙන්නේ මේ අර බෝලික සරල වෙනස්කම අඳුන ගන්න බැරි වුණා. මේක අඳුනාගත්තට පස්සේ නැත්නම් සක්මන් කරන පුරාවට Taman දන්නවනම් මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ. හිටගෙන නෙවෙයි ඉන්නේ. පරියන්කේක මේ නිදාගෙන නෙවෙයි කියලා. ඒ දැනීම තියෙන තාක්කල් කෙලස් නැහැ. ඉතින් ඒකෙත් ඉඳගෙන මට වම බකුණ පේන්නේ නැහැ, කොමුල මඳාග පේන්නේ නැහැ කියලා අනවශ්‍ය කන පින්නම් හොයන්න ගත්තොත් ඉතින් අපිට කවදාකවත් නිකන් පොළොවේ ඇවිදින්නවත් හම්බ වෙන්නේ නැහැ. මේ දා ඇවිදින වෙලාවේදී බලන්න මම ඉඳගෙන නෙවෙයි බවට හිටගෙන නෙවෙයි බවට නිදාගෙන නෙවෙයි බවට මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ කියලා. මොකෙන්ද අත්දකින්නේ කියලා. මොකෙන්ද වෙන් කළ දකින්නේ. ඒක තමයි තේරෙයි. මම හිතනවා පතුල පොළොවේ වැදෙන නිසායි මම දන්නේ මම ඉඳගෙන නෙවෙයි කියලා. එක එක ඉන්න එකයි තියෙන්නේ. ඉතින් හොඳට ඒක විසද වෙනකොට තේරුණොත් මම කව වම්පයේ තියෙන වෙලාවේ මේක දකුණ නෙවෙයි කියලා වමමයි කියලා දකුණ තියලා තියෙනවා වම නෙවෙයි කියලා ඉතින් ඒකවල ඉතින් බුදු වුණා තමයි. එච්චරයි. ඕක නිහම් බොරුවට දැන් බලන්න හිතාන දවෙනකොට ප්‍රශ්න කීයක් අහලා තියෙද කියලා කොහෙන් කොතන බලාගෙන ඇවිදින්න ඕනද කොච්චර ඉක්මනට යන්න ඕනද වමේ මුල්මෙදාක දකින්නේ කොහොමද? මම තීරම මම පැත්තෙන් කියනවා අනාගන්න හදන මිසක අනාගාමි වෙන්න හදන ඒවා නෙවෙයි. අනිත් ඒක ඒ ප්‍රශ්නේ හිටින්නේ බෞද්ධයල විතරයි. කාටද කිව්වොත් එහෙම කතෝලික මිනිස්සුන්ට පොරදරුවට හරි ඉඳගෙන ඉන්නකොට ඇවිදින වෙන බවට දැනගන්නේ කොහොමද කියලා. ඇවිදිනකොට ඉඳගෙන වෙන බව ඒ ළමයි බොහොම ලස්සන හුරතල් භාෂාවෙන් කියනවා. මේ බෞද්ධයාට කියපු ගමන් අපේ බෞද්ධකම අපිට නරකට හිටලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වචන ස්වල්පේ මම පාවිච්චි කරන්නේ කමඨා සුද්ධ කරනකොට කරුණා කළ මේ මූලික ටික කරගන්න අපි ඉතුරු ටික දවසින් දෙකෙන් කරගමු. ඇවිදිනකොට ඇවිදින බව දාන්න. ඉඳගෙන නෙවෙයි කියලා දාන්න. ඉඳගෙන ඉන්නකොට ඇවිදිනවා නෙවෙයි කියලා දාන්න. ඔන්න ඔය දෙක වෙන් කළා ගන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අඳුනගන්න නැතුව ඉස්සරහට කොහොමඩක්වත් යන්න බෑ. ඒ නිසා අපි උත්සාහ කරමු තාපයක් තියෙනවා. මේ ඇවිදින පිටිකේදී මේ ඉඳගෙන ඉන්න දැන් උඩ හිරිය හොඳට හිතට ඇඟට ගන්න දැන් නැගිටින්න තියෙන ගාය. ඉඳගෙන ඉන්න බෑ. නැගිටිනකොට කැඩිලා ගිහිල්ලා වල අපි දැන් ඉන්නේ ඉඳගෙන නෙවෙයි. දැන් මම හිතගෙන දැන් මම ඇවිදින්න කියලා දන්නවනම් ඒ තාක්කල් අපි අපේ ශරීරයත් එක්ක ඉරියව්වත් එක්ක ඉන්නවා. ඊට පස්සේ අපි බලමු අතරමැද ඉරියව් ඉරියව් සංදිස්ථාන ගැන අපි මේ කතා කරන්නේ ප්‍රධාන පාඩවිලා ඉන්න ඉරියව් සහ සක්මන් කරන ඉරියව්ව. ඉතින් ඒක නිසා අපි මෙතෙන් පටන් පැයක පැයක් නෑ විනාඩි 50 කාලයක් තියෙනවා. ඒ කාලයේ සියලු දෙනාටම සාර්ථක පරියන්කයක් වේ සක්මනක් වේවා කියලාම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.